ඊයේ පැවතිච්ච මධ්‍යම කාර්යසභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුකමුටුවක් කරා ජිනීවා වාර්තාව සම්බන්ධව දීර්ඝ වශයෙන් සහ එම වාර්තාවේ අභ්‍යන්තරයේ තියෙන කාරණා පිළිබඳව පක්ෂයට දැනුවත් කරන්න කියන කාරණාව. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වාර්තාව පිළිබඳව නීතිඥ මාර්ගයෙන් ඒ වගේම මේකේ තියෙන තොරතුරු මේ රටට සහ ජනතාවට ඒ වගේම බලපාන කොහොමද කියන කාරණා පිළිබඳව දීර්ඝ විස්තරයක් පක්ෂයට කරන්න. අපි මේ වාර්තාව පිළිබඳව සලකලා බලලා මේ වාර්තාව හොඳ මොනවද නරක මොනවද කියන කාරණාව බලලා ඉදිරියේ ඒ කටයුතු කරන්න බලාපොරොත්තු